ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේලවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් සෝදානම් වෙන්නේ ඒ උතුම් වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. එම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට අර්ථයක් වටිනාකමක් ලබා ගන්න. මොකද බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච වෙලාවක මානව ජීවිතයක් ලැබිච්ච වෙලාවක පමණයි මේ විදිහට අපිට ධර්මය අහන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් දෙවිවරුන්ටත් පුළුවන්කම තියෙනවා ඉතින් මිනිස්සෙක් වෙලා ඉන්න අවස්ථාවක නම් අනිවාර්යයෙන්ම අපි බුද්ධෝත්පාද කාලයක තමයි මේ විදිහට බණ පුළුවන් වෙන්නේ. ඉතින් අද මම මේ පින්නතුන්ට ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ විතක්ක සංඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තමයි තියෙන්නේ ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොත්මාලාවේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 300 වෙනි පිටුවේ තියෙනවා. කියවන අයට බලන්න පුළුවන්. මේ විතක්ක සංතාන සූත්‍රයේ භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ අධිචිත්තෙන් යුක්ත පුජ්‍යලේ කොහොමද Tamanට හිතට එන රාගසිතුවිලි, දේශසිතුවිලි, ඒ වගේ මෝහසිතුවිලි මේ විදිහට අකුසල් සිතුවිලි හිතට එනකොට කොහොමද මේක මැඩපවත්ත ගන්න කියන කාරණාව. ඇතර පින්නතුනේ මෙතන හිතාමත් වැදගත් දෙයක් වෙන මේ අදිචිත්තයෙන් යුක්ත පුජ්‍යලයක් කියන කාරණා. භාගතුන් වහන්සේ ශික්ෂාවන් තුනක් දේශනා කරන පින්නතුනේ. අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, ඒ වගේම අදි ප්‍රඥා ශික්ෂා කියලා. එතකොට මේ සීලේ තියෙන්න ඕනේ. ඒ වගේම චිත්තය කියපුවම එතන කියන්නේ සමාධිය. ඒ වගේම ප්‍රඥාව කියපුවාම එතන මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ උදේවය ඥානයේ ඇතුලේ ඥාන අවබෝධ කරගෙන මේ යථාර්ථය දකින නුවණ තමයි මේ ප්‍රඥාවෙන් පෙන්වන්නේ. ඉතින් මෙතන මේ පෙන්වන්නේ එහෙනම් මේ සීලයක් නැතුව සමාධියක් ඇති වෙන්නේ නැහනේ. එහෙනම් සීලය අත්‍යවශ්‍යයි. එහෙනම් සීලය ගත්තාම භාගතුන් වහන්සේ පෙන්වන්නේ කය වචනය සංවර කරගන්න. ඒතර කය සංවර කරගන්න නම් අපි ප්‍රාණඝාතයේ අදත්තා දානයේ කාමී වර්ධව හැසිරීමෙන් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ කය සංවර කරගන්න කය කරන වැරදි කයින් කරන වැරදි ටික අයින් කරන්න ඕනේ. දැන් ඔය ඇත්ත මේ වෙලාවේ බනහනකොට ඔය ඇත්ත කවුරුත් මේ වෙලාවේ කයින් කරන වැරදි මුකුත් නැහැ. මේ පස්සේ මේ බනහල ඉවරුනාට පස්සේ වෙන වැඩවල වලට යනකොට ඉතින් කයින් කරන වැරදි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කටපියා ගත්තා වචනයෙන් කරන වැරදි ටික මුසාවාදය, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප මේවත් අයින් වෙන්න පුළුවන්. හැබැයි මේවා ගැඹුරු තත්ත්වයන් තියෙනවා. ඒතර මේ විදිහට කය වචනේ සංවර වුණාට තව එකක් සංවර නැහැ ඒක තමයි හිත. එහෙනම් හිත සංවර කරගන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අර වගේ සීලය මත පදනම් වෙලා. තමයි මේ හිත සංවර කරගන්න. එහෙම නැත්නම් හිතේ නීවරණ යටපත් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් නීවරණ යටපත් වෙච්ච නැති කෙනෙකුට අකුසලයක් එක්කම නින්නේ. ඒ නිසා තමයි බුදු පියාණන් දේශනා කරන්නේ මේ අකුසලය කියන්නේ මොකක්ද කියලා එයාලට තේරෙන්නේ නැහැ කියන කාරණා. ඒ හින්දා තමයි මේ අධිචිත්තයෙන් යුක්ත කෙනාට තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. එහෙනම් සමාධියක් යම් සමාධියක් හිතේ නැත්තම් නීවරණයටපත් වෙලා නැත්තම් එයා ඉන්නේ නීවරණත් එක්ක කාමච්ඡන්ද එක්කමයි ඉන්නේ. ව්‍යාපාදේ එක්කමයි ඉන්නේ. ඉතින් මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මින්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා මේවත් එක්ක ඉන්න කෙනාට ඉතින් කොයි වෙලාවකවත් එයාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අකුසල් සිතක් කියන එක දකින්නවත්. මොකද නීවරණ වලින් නිවන ආවරණය කරන ධර්මතාවලින් යට වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ සමාධියක් අත්‍යවශ්‍යයි කියලා මේ ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් ඒ සමාධිය ඇති කරගන්න ඉතින් එක එක දේවල් අපිට කරන්න පුළුවන්. සමත භාවනාවකින් සමාධිය ඇති කරගන්නත් පුළුවන්. විපස්සනා භාවනාවකින් සමාධිය ඇති කරගන්න පුළුවන්. සමත භාවනාවෙන් ඇති වෙන සමාධිය අපි තියාගන්න උත්සාහ කරාට කවදාත් විපස්සනා භාවනා කියන සමාධිය අපි තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකෙත් අපි ඒ වෙනස් වීම එහෙම නැත්නම් ඒක අනිත්‍යතාවය විපරිණාමය මේ ඔක්කොම බලන්න ඕනේ. ඉතින් සමාධියක් තියනවා නම් යම් කිසි කෙනෙකුට ඒ සමාධියක් ඇති වෙච්ච කෙනා එහෙම නැත්නම් සමාධියක් ඇති කරගත්ත කෙනා එයා අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට දකිනවනම් එයාට නිවන් දකින්න පුළුවන්. එයාට මේ සංස්කාර සකස් කරගෙන එක නවත්තන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව අවසානයේ පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඕන්නම් එයාට හිතන්නත් පුළුවන් හිතන්න නැතුව ඉන්නත් පුළුවන් කියලා. දැන් හරීම ප්‍රශ්නයක් නෙමෙයි හැම කෙනෙකුටම තියෙන මේ එක එක එක දේවල් ඔළුවට එනවා එනවා එනවා ඉවරයක් නැහැ. ඔක්කොම එන ඒවා හුඟක් වෙලාවට ඒ ඔක්කොම අකුසල්. අකුසල් එක්ක රාග එක්ක දේශ එක්ක මොහ මෙවමයි එන්නේ. ඒවයින් හිත හරියට වද වෙනවා. ඉතින් ඔන්න උත්තරේ බෙහෙත දීලා තියෙනවා මේ විතක්ක සංඨාන සූත්‍රය බුදු පියාණන් හැබැයි අරක ඉස්සා වැදගත් මුලින් කියන කාරණාව අධිචිත්තය තියෙන්න ඕනේ. ඒතකොට තමයි මේවට මූණ දෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙනම් සමාධියක් තිබුණාම මේ එන අරමුණු පේනවා. රාග අරමුණක් ආවම රාග අරමුණ කියන පේනවා. දේශයක් ආපුවම දේශය කියලා පේනවා යාට. නේද? දැන් අපිට උදාහරණයක් විදිහට කැළඹෙන්නේ නැති වතුරකට හ්ම් දැන් තියෙනවානේ ජලාශවල එහෙම ලිඳකාරී වතුර හොඳට තියෙනකොට ඒක කැළඹිලා නැහැ. හැබැයි කෝටු කෑල්ලක් හරි දාපු ගමන්ම කැළඹෙනවානේ. ඒ වගේ අපේ හිතත් සමාධියක් තියෙනකොට කැළඹීම හරිය අඩුයි. මොනාරි රාගයක් ආපු ගමන් කැළඹෙන බව හොඳට පේනවා. දේශයක් ආපු ගමන් කැළඹෙන බව හොඳට පේනවා. එහෙනම් මේ රාග දෝෂ අරමුණු නිසා පුදුමාකාර විදිහට මුළු ජීවිතේ චිත්ත පීඩා විඳින පිරිසක් තමයි සාමාන්‍ය ජීවිතේ. ඒ නිසා මේක හරි වැදගත් සූත්‍ර දේශනාවක්. තමන්ගේ තියෙන මෙන්න මේ පීඩනය අඩු කරගන්න මේ දේවල් කරපුවාම ආකාර පහකින් බුදු පියාණන් දේශනා කරන මේ අකුසල් සිතෝ යටපත් කරන්න පුළුවන් අයින් කරගන්න පුළුවන් කියන එක. ඉතින් මේකම ගිරිමානන්ද සූත්‍ර දේශනාවෙත් පෙන්නනවානේ. නේද? යම් කිසි විදිහට කාම විතක්කයක් ආවනම් ඒක අයින් කරන්න ඕනේ. නේද? පජහති විනෝදේති බ්‍යාන්ති කරෝති අනභාවං ගමේති. නාදි වාසේති. ඉතින් මේ විදිහට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක එනකොට ඒවා අයින් කරන විදිය තමයි එතනත් පෙන්වන්නේ. ඒ වගේ මේ අකුසල සිතක් එනකොට බුදු පියාණන් දේශනා කරන අපිට රාග අරමුණ එන්න පුළුවන්. රාගය කියපුවහම මේ අර මෛතුන්‍ය පිළිබඳ තියෙන රාගය විතරක් නෙමෙයි. මේ රාගය කියන වචනේ හරිම ගැඹුරුයි පින්නතුනේ. රාගය කියපුවහම මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ කියන්නේ මේ තියෙන වස්තුව වස්තු දේවල් මේ කාමයන් නෙවෙයි. ඒ කාමයේ කාමයක් කියපුවාම කාමය කියලා කියපුවාම ඒ එක එක දේවල් වලට තියෙන තමන්ගේ හිතෙන් ඇති කරගන්නා වූ ඇලීමත් එක්ක ඇති වෙන දෙයක් තමයි රාගය කියලා කියන්නේ. හිතේ තියෙන සංකල්පනාව. ඒ කාමයන් කෙරෙහි තියෙන සංකල්පනාවෙන් තමයි මේ රාගය උපදින්නේ. මේ දැන් ස්ත්‍රියක් කෙරෙහි හරි පුරුෂයෙක් කෙරෙහි හරි එහෙම රාගය කියන එක ඇති වෙන්නේ තමන්ගේ හිතෙන්. එහෙම නැත්නම් මේ ස්ත්‍රියගේ පුරුෂයෙගේ රාගය කියලා එකක් නැහැ. ඒ ඔක්කොම මේ පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු වලින් හැදිච්ච දේවල්. මේ ඉඩම් ගොඩ නැගිලි ආන වාහන මේ වගේ රාගයක් නැහැ. ඒවට අපි හිතෙන් ඇලෙනකොට තමයි මේ රාගය කියන එක ඇති වෙන්නේ. ඉතින් ඔව ඇති වුණාට පස්සේ දිගින් දිගට මේව කල්පනා කරනවානේ. ඒ වගේම තරහ ඒව නැති වෙනකොට පුදුමාකාර විදිහට දේශයක් ඇති වෙනවා. ඉතින් ඔවෙන් තමයි මුළු ජීවිතේම උදේ ඉඳන් රැ වෙනකන් රැ ඉඳන් එළි වෙනකන් චිත්ත පීඩා කියලා කියන්නේ එහෙම ඔළුව ඇතුළේ නිකන් මහා කර්මාන්තශාලාවක් වගේ. ඒවා එනවා එනවා එනවා නවත්තන්නත් බෑ සමහර ඔළුවට ගහ ගන්නවා. හ්ම් ඔළුව දෙසෙකේ ගහ ගන්නවා. මේ තරම් මේකෙන් පීඩා විඳිනවා. ඉතින් බලන්න බුදු පියාණන් වහන්සේ කොච්චර ලස්සනට මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවද කියලා බලන්න මේ වගේ මිදෙන්නේ කොහොමද කියලා. එයාට උදාහරණ විදිහට එකකින් ගමු. එතකොට අපිට මේකට උත්තරය ඔය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ගලප ගන්න පුළුවන්. දැන් ඔබේ හිතට එනවා. දැන් භාවනා කරන කෙනෙකුට උනත් ඒ භාවනා අරමුණෙන් මිදුණාට පස්සේ එක එක ඒවා එනවනේ කො නවත්තන්න බෑ කාටවත්. ඉතින් එනවා. හැබැයි මේ එනකොට අපිට පුළුවන් කරන්න දෙයක් තියෙන එක තමයි සිහිය පවත්වන එක. ඒ සිහිය පවතින අර සමාධිය තියෙන්න ඕනේ. එතකොට සිහිය පවත්න්නේ කොහොමද? භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහ මේ අනුගමනය කරන්න පුළුවන් ක්‍රම පහක් වෙනවා. එක ක්‍රමයක් තමයි අඤ්ඤ නිමිත්ත පබ්බම් කියන එක. ඒ කියන්නේ Tamanට රාගයක් ආවොත්, දේශයක් ආවොත් එහෙම නැත්නම් ඇලෙන දෙයක් ගැන හිතුණොත්, කල්පනා කරොත් නේද? පංචකාමයන් අරමුණු තමයි එන්නේ. ඉෂ්ඨකාන්ත මනාප රූප මේ ಜಾති රූප දකින් තියනවා නම් හොඳයි. චිත්‍රපටියක් බලන් තියනවා නම් හොඳයි. ඒකාන්තා පුරුෂය එහෙම නැත්නම් ඒ බබා බලන් තියනවා නම් හොඳයි. ඔය විදිහට සින්දුවක් අහන්න තියනවා නම් හොඳයි. දැන් ටෙලිෆෝන් කෝල් එකක් කරන් එයාගේ කටහඬ අහන්න තියනවා නම් හොඳයි. ඉතින් මේවා තමයි මේ එන්නේ ඇතුලෙන් අභ්‍යන්තරේ. ඒ වගේම සුවඳට නේද? ඒ ගඳ ගන්ධයන් නැවත නැවත ලබන්න තියෙන කැමැත්ත. ඒ වගේම රසයන් අර විදිහට කන්න ඕන, මෙතන ගිහිල්ලා කන්න ඕන, අර හෝටලෙන් කන්න ඕන. ඒ එන්නේ ඒවා තමයි. ඒ වගේම ස්පර්ශයන්. මේ කායට ලැබිලා තියෙන ස්පර්ශයන් නැවත නැත් ලබා ගැනීම තියෙන කැමැත්ත. ඉතින් මේවා පංචකාමයන් මේ පංචකාමයන් නැවත නැවත ලබා ගන්න ඔන්න එනවා අරමුණු. ඒව එනකොට මොකද්ද අපිට කරන්න පුළුවන්? අඤ්ඤ නිමිත්ත පබ්බා. අඤ්ඤ නිමිත්ත පබ්බා. නැත්නම් තරහක් එනවා. අපිට දැන් තරහ එන්නේ කොහොමද? ඒකත් දැනගන්න එපා. දැන් පෙන්නත් මේ අපි යම්කිසි රූපයක් දිහා බලපුවාම අපි හිතමුකෝ ඉස්සරහා මොකක් හරි දෙයක් තියෙනවා. Taman කැමති දෙයක්. දකින්නකොට ඒකට එන්නේ මනාප දෙයක්නේ. මනාපයි නම් ඔකට බලන බලන මොහොතක් ගන්න සුඛ වේදනාවක් ඇති. ඉතින් ඒ දේ ඒ Tamanට අහිමි වුණොත් එහෙම නැත්නම් ඒක නැති වෙන්න යනවා නම් අන්න අනිත් පැත්තට එනවා දේශය. තරහ යනවා. බය වෙනවා. දැන් තර බය වෙනවා කියලා කියන්නේ තරහේ තව පැතිකඩක්. දේශයේ තව පැතිකඩක්. ඒ කියන්නේ දැන් අපි සතෙක් කන්න පයින්කොට අපිට ප්‍රතිචාරයක් දක්වලා ඒ සතාට ගහන්න මොනවා කරන්න පුළුවන් නම් ඒ තරහ තියෙන්නේ. නමුත් එහෙම කරගන්න බැරි වුණා පලායනකොට හැංගෙනකොට ඒක ප්‍රතිචාරය දක්ව ගන්න බැරි හින්දා තමයි ඇතුලේ බය තියෙන්නේ. එහෙනම් බය කියලා කියන්නේ දේශයේම කොටසක්. ඒක එහෙනම් මෙන්න මේ අරමුණක් එනකොට බුදු පියාණන් ආ දේශනා කරනවා අඤ්ඤ නිමිත්ත පබ්බා. අඤ්ඤ නිමිත්ත පබ්බම් වෙන නිමිත්තක් හිතට ගන්න කියලා කියනවා. හ්ම් වෙන නිමිත්ත වෙන අරමුණක් හිතට ගන්නලු. එතෙන් දැන් සාමාන්‍යයෙන් අපි ඒ වගේ අරමුණක් ආපුවාම හිතට ගන්න පුළුවන් මොකද්ද මේ වගේ නිමිති? එහෙනම් තවත් කාම නිමිත්තක් ගත්තොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙනවා. මේ නිවන් දකින්න මේ නිර්වාණය යෑම කුජලෙකට තව කාම නිමිත්තක් ගත්තොත් එහෙම ඉතින් ආයෙත් යන්නේ ඒ වගේම තමයි. එහෙනම් මේ අකුසලයෙන් අයින් වෙන නිමිත්තක් ගන්න ඕනේ. මොකක්ද අපිට ගන්න පුළුවන් නිමිති? එහෙනම් අපිට ගන්න පුළුවන් අපේ කරපු පින්කම් ගැන කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ විදිහට පින්කම් කරා, මේ විදිහට දන් දුන්නා, මේ විදිහට කටින පිංකම් කරලා. ඉතින් මේවා මතක් කරනකොට පින්නතුනේ එහෙනම් කල්පනා කරන්න බෑ එතන රාගයක් ඇති වෙන්නේ, දේශයක් ඇති වෙන්නේ වෙන නිමිත්තක් දැන් දිගින් දිගට කල්පනා කරනවා. මම මේ විදිහට ගවයන් නිදහස් කරා. මෙතන කූඹියක් ඉඳලා හිම නිදහස් කරා. ආ මගේ මේ ඇඳුම් වගේක් දන් දුන්නා. මෙච්චර මුදලක් මගේ පඩියෙන් මං දන් දුන්නා. අන දැන් එහෙම හිතනකොට කල්පනා කරනකොට තමන්ගේ තණ්හාව අතහැරිච්ච දේවල් නේ කල්පනා කරන්නේ. දැන් මගේ කරගත්ත දේවල් අතහැරපු තැන මේ පිංකම් කියලා කියන්නේ. එහෙනම් තණ්හාව අතහැරිච්ච දේවල් කල්පනා කරනකොට හිතට හරි පුදුමාකාර ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති වෙනවා. ඉන්න ගමන් කරලා බලන්න. තමන් කරපු පිංකම් ගැන හොඳට කල්පනා කර කර ඉන්නකෝ වෙලාවක විනාඩි 5ක් 10ක්. හිත ඇතුලේ පුදුමාකාර විදිහේ ඒ අතහැරීම නිසා ඇති වෙන ප්‍රීතිය ඇති වෙනවා. හැබැයි එතන අවංක වෙන්න ඕනේ. දැන් මේ පින්කම කරගලා තමන් මොන හරි දෙයක් බලාපොරොත්තු වෙලා තිබුණා නම් එතන අවංක නැහැ. එතන තියෙන්නේ තමන්ගේ තියෙන තණ්හාව තව යම් කිසි විදිහට වංචනික විදිහට වර්ධනය කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. එවනේ ඇත්තටම අතහැරිච්ච දේවල්. මේ විදිහට කල්පනා කරනකොට එයාගේ හිත අන්න භාගතුන් වහන්සේ පෙන්නනවා ලොකු ඇණයක් ගලවන්න ලීයකට ගහලා තියෙන ලොකු ඇණයක්. මේ ලොකු යන්නේ ගලවන්නේ චූටි යන්නේ එකෙන්. වටේට එකින් එක ගගහ ගගහ ගගහ අර වටේට ගහලා ගහලා ගලවනවා වගේ අර විශාල ඇනේ ගලවන්න පුළුවන් ලොකු චූටි චූටි යන පාරවල් ගහලා. ඒ වගේ පින්නතුනේ අපි එක එක මේ විදිහට අඤ්ඤ නිමිත්ත වෙන කුසල් අරමුණු සිහිපත් කරගුවාම අර තියෙන අකුසල් අරමුණ යටපත් වෙනවා කියලා බුදු පියාණන් දේශනා කළා. තවත් මොනවද මේකට ගන්න පුළුවන් වෙන නිමිති? හ්ම් Tamanට පුළුවන් පිරිත් ටිකක් අධ්‍යයනා කරන්න. ඈ එහෙම නැත්නම් නිතර පාවිච්චි කරන ගාථාවක් හැම වෙලෙම කියන්න පුළුවන්. සබ්බ පාපස්සා කරනම් වගේ ගාථාව. හ්ම් සබ්බේ බුද්ධා බලප්පත්තා කියන ගාථාව වගේ ගාථාව. එක එක්කිනාගේ තියෙන අය වගේ පාඩම් කරගත්ත ගාථාව. ඉතින් මේ අරමුණක් කෙනකොට මේක කියන හිත ඇතුලේ. දැන් එහෙනම් හිතට දුන්නේ මොකද්ද? රාගයක් නෙවෙයි, දේශයක් නෙවෙයි, ඉතින් මේක බලන්න. ඉතින් බලන්න අද ඒ වගේ අනවශ්‍ය විදිහට කල්පනා කරලා කල්පනා කරලා මානසිකව ලෙඩවිච්ච කට්ටිය කොච්චර ඉන්නවද? ඉතින් මෙයාලා දන්නේ නැහැ මනෝවිද්‍යාඥයෙක් ගාවට ගියත් එයාලා මේවා යම් කිසි විදිහකට මේ වගේ දේවල් තමයි කියන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා හරියටම කරන්න ඕනේ. ඉතින් එහෙනම් පින්නතුනේ කල්පනා කරන්න මෙතන වෙන නිමිති විදිහට අපිට ගන්න පුළුවන් අපි කරොප්පින්කම් මතක් කරගන්න පුළුවන්. නැත්නම් ඒ වෙලාවෙත් අපිට පුළුවන් ඕනනම් අපේ ගෙදර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් බුදු ගේ තියනවා නම් අපිට මල් පහන් පූජා කරලා ඒ වන්දනා ගාථා කියලා පිරිත් සජ්ජායනා කරනකොට අර අරමුණ අයින් වෙලා යනවා. හැබැයි හොඳ සිහියෙන් කරන්න ඕනේ නැත්නම් අයත් අර අස්සෙන් අර අරමුණ ඇවිල්ලා. ඒ අරමුණ ආවම අයත් වෙන අර කුසල් අරමුණ හිතෙවම් කරන්න. ඒ විදිහට එනම් අඤ්ඤ නිමිත්ත පබ්බම් වෙන නිමිත්තක් කරන් මේ නිමිත්ත සම්පූර්ණ යලපත් කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් දැන් බලන්න ඔන්න එක ක්‍රමයක් හොයාගත්තා. ක්‍රම පහක් තියෙනවා. ඒ පහෙන් එකක් තමයි නම් වෙන නිමිත්තක් ගන්නවා. අර කියන පීඩාකාරී සිතුවිල්ල ආපු ගමන්ම හිතන අකුසල් නිමිත්තක්. අරක හිතන්නේ නැහැ. හිතන්නේ වෙන එකක් හිතන්නේ. හ්ම් එතකොට අරක යටපත් වෙනවා. ටික ටික ටික ටික යටපත් වෙනවා හිතනකොට. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා තව එකක්. ඒක තමයි ආදීනව පබ්බා. ආදීනව. මොකද මේ ආදීනව පබ්බන් කියලා කියන්නේ? මේ නිමිත්තක් මේ විදිහට හිතපුවාම එහෙම නැත්නම් මේ අකුසල් අරමුණ විතක්කේ දිගින් දිගට දිගින් දිගටම හිතුවාම ඒකට කියන විතක්ක ਵਿਚාර කරනවා කියලා කියලා. අකුසල් විතක්කේ ਵਿਚාර කරපුවාම ඇතිවන ආදීනව ගැන හිතන්න කිව්වා. මෙලොව ඇති වෙන ආදීනව, පරලොව ඇති වෙන ආදීනව, Tamanට නිවනට ඇති වෙන ආදීනව ඔක්කොම කල්පනා කරන්න. එතකොට අර ගැලවිලා යනවා. අපි උදාහරණයක් බලමු. දැන් එයාට එනවා මොකක් හරි විතක්කයක්. හ්ම් කාම විතක්කයක් ආවා කියලා හිතන්න. මොන හරි කාම අරමුණක් එනවා. දැන් හිතනවා හොඳ කඩේකින් හොඳ හෝටලයකින් මේ මේ જાතිය තැනකින් මට හොඳට දැන් කන්න ඕන. එහෙම නැත්නම් මේ විදිහට දිව පිනවන්න ඕන. දැන් මේ සිතුවිල්ල ආපුවම මේකේ ආදීනව හිතන්න පුළුවන්. මොකක්ද ආදීනව? Tamanට මේ ලෞකික වශයෙන් ඒ මොහොතේම Tamanගෙන් වෙන දේවල් Tamanට කල්පනා කරේ. හරි ඒ හෝටලෙට යනවා නම් එහෙම කන්න යනවා මගේ කොච්චර මුදලක් දැන් වියදම් වෙනවද? මගේ කාලය කොච්චර යනවද? එතෙන් ගියාම නේද? Tamanගේ අකුසල් කොච්චර තව වැඩෙනවද? කල්පනා කරන්න පුළුවන්. හ්ම් එහෙම කාල කාල දැන් ඕක එතනින් නවතින්නේ නැහැ නේ දිගටම ආයෙත් යන්න හිතන ආයෙත් යන්න හිතන. ඒතකොට තමන්ගේ තියෙන කාලේ නැති වෙනවා, ධනෙ නැති වෙනවා. හ්ම් ඉතින් මේ වගේ නවතින්නේ තව තව කාමයන් වලට යමු වෙනවා. හ්ම් මෙතෙන් ගියාට පස්සේ කන්න ගියේ නමුත් ඊට පස්සේ බොණ්ඩත් හිතෙනවා. මත්පැනුත් පානය කරනවා. මත්පැන් පානය කරාම ඉතින් තව දුරාචාරයේ මේ ඔක්කොටම හිත යනවා. ඉතින් මේ විදිහට දිගට දිගට යන එක නවත්තන්න අන්න එතන ආදීනව කල්පනා කරනවා මෙන්න මේ නිසා මට මේක කළොත් මේක වෙනවා කියලා කල්පනා කරනවා කලින් ඕනම දෙයක්. දැන් Tamanට එන අනවශ්‍ය ඒ විදිහේ දේවල් එනකොට ආදීනව තමන් ඕන විදිහට ගන්න. තමන්ගේ පෞල් වලට එන හානිදායක ස්වභාවය. දැන් කාමයේ වරදවා හැසිරීමේ අරමුණක් හිතට එන්න පුළුවන්. එනේ ඒ වගේ අරමුණක් ආවා. ඒකේ තියෙන ආදීනෝ කොච්චරද? තමන්ගේ පෞල විනාශයලා යනවා. සම්පූර්ණව සමාජයේ ගැරහීමටපත් වෙනවා. ඒ මෙලොව වශයෙන් කොච්චර මේකට සැලසුම් කරන්න ඕන කොච්චර බොරු කියන්න වෙනවද? අවසානයේ මිනුමරුම් පාස් කරන්න සිද්ධ වෙනවා. ඒ තරම් මේවා වහන්න කොච්චර බොරු කියන්න ඕන කොච්චර සැලසුම් කරන්න ඕන. ඒ නිසා මේ ආදීනව හිතනවා ඒ පැත්තෙන් අනිත් පැත්තට ගොඩද පරලෝක වශයෙන් කොච්චරද දේවල් තියෙනවා. පරලෝක වශයෙන් මරණට පස්සේ කොහෙද යන්නේ? නිරේතනේ. නේද? ප්‍රාණඝාතය කරලා හ්ම් අර මස් කන්න තියෙන ආසාවට සතෙක් මරනවා. ඉතින් නිරේට යනවානේ. ඉතින් ඇයි මේ මේ මස් චුට්ටක් කන්න නිරේට ගිහිල්ලා ඒ තරම් කල්ප ගණන් එහෙම නැත්නම් අවුරුදු ලක්ෂ කෝටි ගණන් ඒ වගේ දුක් විඳින්න ඕනේ ඒ වගේම හොරකම් කරලා මේ රුපියල් 1000 2000ක් හරි ওই පොඩි ගාන ආප්ෂිත් කොලයක් අරන් ගියා කියන්නේ 750ක් රුපියලා. ඉතින් නිරේට යන්නේ අපරාධේ. වේගෙ ගිහිල්ලා මොනතරම් හිතද ඉපදුනහම නැවත මනුෂ්‍ය ලෝකයක කවදා හරි තමන්ට හිඟා කණ්ඩත් එහෙමවත් හම්බෙන්නේ ඒ තරම් ආදීනවන් තියනවා ඉතින් මේවා මේ පරලොවෙන් බලන්න ඕනේ ඊට පස්සේ නිවනට කොච්චර හානි වෙනවද නිවනට නීවරණ තෙවත නැත වැඩි වෙලා යනවා නිවන පැත්ත පලාතකටවත් ගන්න හම්බෙන්නේ නැහැ එහෙනම් නිර්වාණය සම්පූර්ණම තමන්ට අහිමි වෙලා යන පුළුවන් ඉතින් මේවා ගැන කල්පනා කරනකොට අර අරමුණ අල්ලා විසික්කලා දාන්න පුළුවන්. ආදීනව ගැන හිතනකොට. ආදීනව හිතනවා. කල්පනා කරනවා මේකෙන් මෙලව පරලව නිවනට වෙන හානිය කල්පනා කරන්නේ. හැම එකක් ගැන වෙනකොට ඉදී. දේශයක් ආවත් එහෙමනේ දැන් කාට හරි ගහන්න බයින්න එනවා. මොකක් හරි දෙයක් කරන්න හිතෙනවා. ඉතින් ඒකෙන් ආදීනව කොච්චර තියනවද? දැන් උදාහරණයක් විදිහට මෙහෙද බුදු පියාණන් වහන්සේටත් කොච්චර බැනුම් අහන්න උනාද? බැනුම් අහන්න උනා. ඒ බැනුම් අහන්න උනේ පෙර සංසාරේ. සමහර බුදුවරුන්ට බැනලා තියෙනවා, පසේ බුදුවරුන්ට බැනලා තියෙනවා. මේ විපාකයට නිරේට එහෙම ගිහිල්ලා අවශේෂ භාගය තමයි මිනිසුන්ගෙන් ඒ නිගණ්ඨයන්ගෙන් ඒගොල්ලොන්ගෙන් බැනුම් අහන්නේ. ඉතින් බලන්න එහෙනම් අපිට බුදු කෙනෙකුටත් එහෙමනම් අපිට කොහොම තියෙන්නේ? සසරේ ඉතින් ඒ විදිහට මෙලොව වශයෙන්ුත් අපිට ප්‍රශ්නයක්. දැන් අපි හිතමුකෝ මේ දේශය අරන් ඇවිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ ගහ ගන්නවා මරා ගන්නවා ඒ වෙලාවේ. හරි පොඩි පොඩි දෙයක් නේ. දැන් ඉඩම් ඉඩ කඩන් වල ප්‍රශ්න වලට සහෝදර සහෝදරිය කොච්චර ආරවුල් තියනවද ගෙවල් දොරවල් වල. ගහගන්න පුංචි දෙයින් කඩපොළු අරගෙන අවි ආයුධ අරගෙන මේ ගහගන්න යනවා. මේ මහ පොළොව කාටවත් අයිතියකුත් නැහැ. අයිති වෙච්ච කෙනෙක් ඇත්තෙත් නැහැ මේ ලෝකේ. ඔක්කොම ඇවිල්ලා මේක පරිහරණය කරා මැරිලා එහෙම පොළොවට පස්සෙලා යනවා යන්නේ. ඒ වුණාට ඒ ටික කාලෙට පුදුමාකාර විදිහට මේ මරා ගන්න. ඉතින් මොකක්ද අවසන් වෙන්නේ? තමන්ගේ පවුල්, තමන්ට මොන හරි වුණොත්, අනිත් කෙනාට මොන හරි වුණොත්, ඒ පවුල් සම්පූර්ණ අසරණ වෙනවා. තමන්ගේ පවුල අසරණ වෙනවා. යන්න ඕන උසාවිය ගහන්නේ. නේද? ඊළඟට අධිකරණ ගානේ ගිහිල්ලා ගිහිල්ලා මේ හෙම්බත් වෙනවා. සල්ලි නාස්ති වෙලා යනවා. මෙලොව වශයෙන්, පරලොව වශයෙන් කෙනෙක් යතක් කැපුවා කියන්නේ ගහලා ගහගන්න කියලා. දැන් මොකද වෙන්නේ? සංසාරේම තමන්ගේ අත කොච්චර වාර ගානක් නැති වෙලා ඇයිද නේ? ඉතින් මේ වගේ ආදීනව හිතපුවම හිතා ගන්නත් බැරි තරම්. එහෙනම් ආදීනව පබ්බන් කියලා කියන්නේ ඒකයි. ආදීනව කල්පනා කරනකොට ආදීනව කල්පනා කරන්න කරන්න කරන්න කරන්න අර මේක හරියට භාගතුන් වහන්සේ උපමාවක් පෙන්වන්නේ ලස්සන වෙන්න කැමති කෙනෙක් කණ්ණාඩියක් ළඟට යන තරුණියක් තරුණියක් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඉතින් මූණේ තියෙන ඒ එහෙම නැත්නම් කයේ තියෙන ලස්සන බලන්න හතර නාල කරලා ඉන්න කෙනෙක් බලන්න එයාගේ ඇඟට දාන අලු කුණු වෙච්චි පණුව ගහලා වගේ ඉන්න ගැරඩි කුණා තරප කුණා දාපුවාම කොච්චර වෙලා යයිද එයා ඒක අයින් කරන්නේ ඒ මොහොතේම අයින් කරනවා ඔහම බලුකුණක් දැම්මත් ඇඟේ ගෑවුවොත් එහෙම නේද මිනිමස් කෑල්ලක් ගෑවුවත් ඒ කුණ ඒ වෙලාවෙම අයින් කරනවා ඉතින් ඒ වගේ මෙන්න මේක ආදීනව දකින්න දකින්න එතකොට එහෙම දකින්න දකින්න එයා සම්පූර්ණ මේ අරමුණ ඉවත් කරලා දාන පින්නතුනි ආදීනව එහෙනම් කාමයක් ආවත් රාගයක් ආවත් දේශයක් ආවත් දෙකේම ආදීනව දකින්න ආදීනවා දකින්න දකින්න තමන්ගේ ඒ විදිහට මෙලවට හානිය, පරලොවට වෙන හානිය, ඒ වගේම නිවනට වෙන හානිය බලන්න පුළුවන්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ තව එකක් වෙනවා, තව කාරණයක් තුන්වෙනි කාරණේ විදිහට අසතිපබ්බම් කියලා. එහෙනම් දැන් මේ පළවෙනි කාරණාව තමයි අඤ්ඤ නිමිත්ත පබ්බම්. කියන්නේ වෙන අරමුණක් හිතන. දෙවෙනි කාරණාව තමයි මේ විදිහට මේ ආදීනව ගැන කල්පනා කරනවා. ආදීනව පබ්බන් කියන එක ඉස්සලා කතා කරා. දැන් එහෙනම් අසති පබ්බා. අසති කියලා කියන්නේ හිතන්න නැතු ඉන්න කියලා කියනවා. අරමුණක් ආපුවාම වෙනතුනේ හිතන්න නැතු ඉන්න කියලා කියනවා. රාග අරමුණක් ආව හිතන්නේ. හැබැයි සාමාන්‍ය කෙනෙකුට ටිකක් අමාරු වැඩක්. හිතන්නේ නැහැ කිව්වට හිතෙනවා. ආයෙ හිතෙනවා. ඉතින් ඒ වගේ අරමුණක් එනකොට Tamanට පුළුවන් කරන්නේ ඒක ටිකක් කල් යනකොට ප්‍රගුණ වෙන දෙයක්. ඒ කියන්නේ දැන් භාවනා කරන කෙනෙකුට උනත් ඒ වගේ අරමුණු දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට එනකොට එයා හිතන්නේ නැතුව ඉන්නවා. මේක මං හිතන්නේ නැහැ කියලා හිතට ලොකු ලොකු දැඩි අදිෂ්ඨානයකින් එයා කටයුතු කරනවා. හිතන්නේ. මේක ගැන හිතන්නේ. හිතන්නේ නැතුව හිටපන්. අර හිතට අන කරනවා. හ්ම් ඕක හිතන්නේ නැත. ඒ කියන්නේ මේක බුදුහාම භාගතුන් වහන්සේ පෙන්නන්නේ ඇස් ඇති පුරුෂයෙක් රූප බලන් අකමැතිව ඇස් දෙක පියා ගන්නවා වගේ වැඩ. දැන් ඇස් දෙක අරපුවාම නේද රූප පේන්නේ. ඇස් දෙක පියාගත්තාම මොකුත් නැහැනේ. ආන් ඒ වගේ හිතන්න තියෙන. හිතන්න නැතුව හිටපු ගමන් ඒක ඉතින් අය හිතන්නේ නැහැ නේද ඉතින් එහාට. ඉතින් මේක ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට ටික කාලයක් යනකොට මම හිතන්නේ මේක. දැන් Tamanට මේ අරමුණු එනකොටම දන්නවා දැන් මේකේ මහා ගොඩාක් හිත හිත යනවා. දැන් අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපේ ආදරේ සිටිය එයාගේ ගැහණු ළමයා වෙන පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා. ඉතින් හොස්ටල් එකට එලා උදේ ඉඳන් රැය වෙනකන් ඉතින් මේක හිතේ හිතා කල්පනා කර කර කල්පනා කරන පැත්තකට වෙලා ඉන්නේ. දැන් අපි කියනවා ඔක හිතන්නේ නැතුව හිටපන් කියලා එයාට. ඉතින් හිතන්නේ නැතුව හිටපන් කිව්වට එයාට ඒක කරගන්න බෑ. ඇයි? අර අර තියෙන සමාධිය නෑ මෙයාට. ඉතින් එහෙම නැති කෙනා වුණත් මේ කියන ගුරුවරයෙක් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් කියන මේ වචනේ අහලා දැන් අපේ බුදුහාමුදුරනේ මේක කියලා තියෙන්නේ. එහෙනම් කවුද මේ ලක්කේ ලෝකේ ඉන්න ළඟම කල්යාණ මිත්‍රයා? භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ කියනවා හිතන්න නැතු ඉන්නේ කියලා. එහෙනම් අපිට රාගය ආවත් හිතන්නේ. දේශය ආවත් හිතන්නේ. දැන් සාමාන්‍යයෙන් කාට හරි මොන හරි කරන්න තියනවනම් මොන හරි නේද? එයාට අයහපත් දෙයක් බයින්න තියනවා නම් බයිනකන් ඉවසිල්ලක් නැහැ. බයින එක නේ වැඩේ පින්නතුනේ. බයින් නැති ඉන්න එක. දේශය ඇති කරගන්න එක නෙවෙයිනේ අපේ තියෙන්නේ. දේශය නැති කරගන්න ඕනේ. දේශය එනකොට නවත්ත ගන්න ඕනේ. එහෙනම් හිතන්න නැතු ඉන්නවා කියන්නේ අමාරු වැඩක්. හැබැයි කරන්න පුළුවන් ප්‍රඥාවන්තෙක් නම්. නේද? මෝඩයෝ ඉතින් දිගටම ඉතින් හිතේ හිතා plan කර කර සැලසුම් කර කර බැන බැන මේක රාගය ඇති කරගෙන ඉන්නේ. නමුත් ප්‍රඥාවන්තය කියලා කියන්නේ සංසාරේ කෙටි කරගන්න කෙනා. සංසාරේ දික් කරගන්න කෙනාට ප්‍රඥාවන්තය කියන්නේ ඉතින් එයා මේ සංසාරේ සඳහා තව කර්ම රැස් කරනවා විතරයි. ඉතින් කර්ම අයින් කරගන්න. මේ කර්ම සකස් වෙන්නේ කොහොමද? මේ විදිහට දිගට මොනහරි අරමුණක් ආවහම ඒක දිගින් දිගට රාගයෙන් ඇලීමෙන් හරි ගැටීමෙන් හරි හිත හිතා යනකොට මේ ඔක්කොම කර්ම සකස් වෙන සංස්කාර වෙන්නේ. හැඩ රූපයක් වෙනකොට ඔය ගැන කල්පනා කරනවා. ලස්සන කාර්ය ටිකක් ගන්න ඕනේ කියලා කල්පනා කරලා ඉතින් ඕකට පුදුමාකාර විදිහට plan ගන්නවා. සැලසුම් කර කර ඉතින් හිත හිතා ඉන්නවා. ඉතින් නිවන්ට යන කෙනෙකුට ඉතින් ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. දිගට හිත හිතා ඉන්නකොට ඉතින් අර බාධායි. ඉතින් ඒ නිසා මුල් කාලේදී ඉතින් ඒකෙන් කියන්නේ නැහැ වාහන ගන්න එපයි කියන කතාව. ඒවා පාවිච්චි කරනකොට දැනගන්න මම ඇයි මේක පාවිච්චි කරන්නේ කියලා. එතකොට ඒව උනන් නිවන් දකින්න පාවිච්චි කරගන්න පුළුවන්. වාහනයක් උනන්. එහෙම නැත්නම් මම ගොඩ ගහගෙන මගේ කරගෙන අනිත් අය ඉස්සරහා මේද මටත් මෙහෙම දේවල් තියනවා කියලා පෙන්නගෙන යනකොට කියලා කියන්නේ එතනදීන් කෙලස් ගොඩක් තණ්හාවෙන් තත බරිච්ච වෙච්චි ස්වභාවයක් තියෙන. ඒ නිසා හිතන්නේ නැතුව ඉන්න කියන එක. හිතන්නේ අසතිපබ්බා. ඊළඟට පින්නදුනි තව භාගතුන් වහන්සේ වෙනවා විතක්ක මූල ભેදපබ්බම් කියලා එකක්. විතක්ක මූල ભેදපබ්බම් කියලා කියන්නේ මේ අරමුණේ මුලට යන්න කියලා කියනවා. මුලට යන්න කියලා කියනවා. ඉතින් මුලට යන්න කියපුවාම ඒ මුල කල්පනා කරන්න කල්පනා කරන්න ඒ අරමුණ හාන්සි වෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් ඒක ගැලවිලා යනවලු. දැන් අපි හිතමුකෝ නේද? දැන් ඔය දැකලා තියෙනවනේ පින්තුන්න ඔය නේද බල්ලෝ එහෙම සුණක් එහෙම උන් ඔහේ යනවනේ. අපි සාමාන්‍ය ගමේ භාෂාවෙන් කියන්නේ නේ. බල්ලට ඇති වැඩකුත් නැහැ, හිමින් ගමකුත් නැහැ කියලා කියනවා. අහන් ඒ වගේ තමයි අපි සමහර වෙලාවට ඔය වගේ තමයි පින්නතුනේ. ඔහේ යනවා කොහේ යනවද දන්නේ නැහැ. මොකුත් නැහැ. ඔහේ දුවනවා. උදේ ඉඳන් රැ වෙනකන් දුවනවා, දුවනවා, දුවනවා. නේද? සල්ලි හම්බ කරනවා, එකතු කරනවා, මේව කරනවා. මේ ගෙවල් දොරවල් හදනවා, මේව කළා. ඉතින් අන්තිමට මොකුත් නැහැ. ඉතින් මේ වගේ මහා දෙවිල්ලක් නේ තියෙන, රේස් එකක් නේ තියෙන. දැන් ඉතින් පොඩ්ඩක් මේ කාලේ තියෙන ලෙඩ රෝගات එක රේස් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන ස්වභාවයේ භාගතුන් වහන්සේ කියන මේ මුල හොයපුවාම අර දුවන කෙනා මොකද කියන්නේ දුවන එක නවත්තනවා. දුවන එක නවත්තනවා. දුවන කෙනා දුවන එක නවත්ත ඇයි මම මේ දුවන්නේ කියලා කල්පනා දුවන්න ඕනේ නැහැ නේද? හිත ගන්න. හිතගෙන ඇයි මං හිතගෙන කියලා හිතනකොට හිත ගන්න කාරණාවකුත් නැත්නම් එයා ඉඳ ගන්න. ඉඳ ගන්න කාරණාවක ඇයි මං ඉඳ ඉන්නේ? ඉඳ ගන්නත් නැත්නම් එයා නිදා ගන්න. ඒ වගේ මේක හාන්සියලා යන මේ අරමුණ භාගතුන් වහන්සේ දේශනා කරන මුල හොයනකොට. කොහොමද අපි මුල හොයන්නේ? දැන් රාගයක් ආවා. අපි තම කාන්තාවක් හරි පුරුෂයෙක් හරි බබෙක් හරි දැකලා ලස්සනයි කියලා හිතිලා මගේ කරගන්න ඕනේ කියලා එහෙම හිතෙනවා. ඇයි එහෙම වෙන්නේ? දැන් අපි සංසාරේ පින්නතුනි පුරුදු කරලා තියෙනවා ඒ වගේ කාන්තාවන් පුරුෂයන් එහෙම නැත්නම් මල් ඕන එක තමන්ගේ බලන්න කෑම හරි පුරුදු කරලා තියෙනවා සංසාරයේ ඕන තරම් ඒ જાතියේ රූප වලට කැමැත්තම පුරුදු කරලා දෙනවා සංසාරේ. ඒ જાතිය රූපයක් ඇහැට එනකොටම දිවට එනකොටම ඉතින් කල්පනා තියෙන මේක මගේ කරගන්නමයි. මොකද අර පුරුද්ද නිසාම සංසාරයේ තියෙන පුරුද්ද නිසාම මේ ස්පර්ශ වෙච්ච ගමන් ඵලයක් ලැබිච්ච ගමන් ආයේක කර්මයක් කරගන්න ඒ වෙලාවේ එතකොට ඒක තමයි ඒක වෙන්නේ ඇයි ඒ જાතියේ ඒ රූපයේ තියෙන යම්කිසි දේවල් වලට අපේ යම්කිසි මනාපයක් තියෙනවා. දැන් අපි වාහන දැක්කට හැම වාහනට අපි කැමති නෑ. එතකොට ස්ත්‍රියක් දැක්කත් හැම ස්ත්‍රියට කැමතිත් නෑ හැම පුරුෂයාට කැමතිත් නෑ. ළමයෙක් දැක්කත් හැම කෙනාටම කැමති නෑ. වඩා ගන්න හිතෙන ළමයි ඉන්නවා. වඩා ගන්න හිතෙන්නේ නැති ළමයි ඉන්නවා. එතකොට ඒ කැමති වෙන්නේ ඒ රූප ස්වභාවය, ඒ ඒ හැඩය, ඒ මේවා එක තමන් කැමතියි. එතකොට මුල ගිහිල්ලා හොයපුවාම පේනවා මුලට මුලට මුලට ගිහිල්ලා බලපුවාම පේනවා ආ ඇත්තට මම මෙයාගේ මේ නහයට කැමති. මම මෙයාගේ මේ ඇස් වලට කැමති. මෙයාගේ ඇඟට කැමති කියලා හිතනකොට ඔන්න ඔතනනේ තියෙන ප්‍රශ්නේ. එතකොට ඒක හොයන්න ඕනේ. එහෙනම් මේ ඇඟ මේ මස් ටික ඇස් ටික මොකෙන්ද හැදිලා තියෙන්නේ? එහෙනම් ඇස් දෙක බලන්න ගලවලා බලන්න. ආ මේවා හැදිලා තියෙන චප්ප කරලා බලපුවාම මේ ඔක්කොම ධාතුනේ. පඨවි ආපෝ තේජෝ වායෝ. නේද? ඇස්ලි කොහොම තිබ්බම ගල්ලා දැත්තම බලන්නේවත් නැනේ කවුරුත්. ඉතින් ඒ වගේ මේ වගේ බලන්න ඇතුළට ගිහිල්ලා කිනා බහින් බලන්න. කාන්තාව පුරුෂයෙක් දැක්කම කෙලි මුඩින් බලන්න එපා. ඇතුළේ සම්පූර්ණ කපලා කොටලා එහෙම බලන්න එකපාරම. බලපු ගමන් අර තියෙන මුලට ගිහිලා ගැලවිලා යනවා මේ ඔක්කොම. ගැලවිලා ගියට පස්සේ හිත පුදුම තනසිල්ලක් නැත්තම් මේ ඔක්කොම gedara යනවා. ගෙදර එනවා කියලා කියන්නේ නැවත නැවත විතක්ක කරන්න මේවා තියාගන්න හිත ඇතුලේ. අර එහෙම දැක්කනම් එතනම ඉවරයි. දැන් අර මේ එක්තරා මේද පුරුෂයෙක් තමන්ගේ නෝනා තරහ වෙලා හරි කොහොම හරි ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේ නමකට මගදී හම්බ වෙනවා මේ කාන්තාව. hina වෙලා යනවා. දත් ටික දැක්කාම අට්ටික්ෂුන් වහන්සේට මෙයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල පේනවා. අර පුරුෂයා අහනවා මේ භික්ෂුන් වහන්සේගෙන් මේ පැත්තට කාන්තාවක් ගියාද කියලා. මොකද්ද කියන්නේ වික්ෂන් වහන්සේ? කියනවා කාන්තාවක් නම් මම දැක්කේ නෑ. ඇට සැකිල්ලක් නම් ගියා දැක්කා කියලා. එහෙනම් මේ ඇට සැකිල්ල කියන අරමුණ ගත්තාම එහෙනම් බලන්න අට්ටික සංඥාවෙන් එයා සම්පූර්ණම සම්පූර්ණම අර දෙන රූපේ ප්‍රතික්ෂේප කරන්නේ. එයා රූපයක් දැක්කේ නෑ. ඒ වික්ෂන් වහන්සේ. ඉතින් අපිත් ඒ වගේම පාරේ යන ඔක්කොම ඉතින් ඇට සැකිලි ගොඩක් නේ. බලන්නකෝ යන හැටි බලපුවාම එකක්වත් ගන්න දෙයක් නැහැ මගේ කියලා. ඒ නිසා මේ මුලට යන්න තමන්ගේ විතක්කේ කොහෙන්ද ආවේ මුලට? වාහනයක් ගන්න හිතුනේ ඇයි? මම මෙන්න මෙතෙන්න කැමතියි. එතකොට මේකේ මොකද්ද? ඒ මුලට මුලට ගියාම මොනවත් නැහැ වෙන්නතු. මොකුත් නැහැ ගැලවිලා යනවා. මුල ගැලවිලා ගියාම මොකක්වත් නැහැ. ඒ විතක්කේ මුලට මුලට ගිහිල්ලා ගලවන්න කියලා කියන බුදු පියාණන් වහන්සේ. ඉතින් මේ විදිහට එහෙනම් කාම විතක්කයක් ගලවන්න පුළුවන් ඔය විදිහට. එහෙනම් රාග අරමුණ. නේද? දේශ අරමුණ කොහමද? ඉතින් ඒකත් බලන්නකෝ. දැන් ගෙවල් වල හරියට තියෙනනේ ප්‍රශ්න. නැන්දම්මලා, ලේලිලාගේ ප්‍රශ්න තියෙනවා, බෑනලාගේ ප්‍රශ්න තියෙනවා, අනම්මලාගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් හුඟක් එන්නේ මට බෑන්න මට මෙහෙම කරා, අර එහෙම කරා කිය කියවල. ඉතින් බලන්නකෝ මේ දේශය දැන් මහා දේශයක්, මහා වෛරයක්. මේ પરම්පරා ගණන් හිටන් තරහයි තාම බලන්නේවත් නැහැ. ඔවුන්ගේ දිහා යන්නේවත් නැහැ. ඔව් බලන්නේවත් නැහැ. බද්ධ වෛරය. මේ බද්ධ වෛරය කියන එක හොඳ එකක් නෙවෙයිනේ. බලන්න දෙව්දත් සාමුදුරෝ ආනන්තරිය පාප කර්ම දෙකක්ම කරගත්තේ මේ බද්දවෛරේ හින්දා. නේද? සීරිවාණිජ ජාතකයේ ඔයත් අහලා තියෙනවා. ඉතින් හොඳ වෙලෙන්ද තමයි බෝධිසත්වයෝ. ඉතින් අර නේද ආච්චිම්මට ඒ නේද මේ රන් තලියට තමන්ගේ ඔක්කොම දීලා ගන්නවනේ. තමන්ගේ තිබුණ ධනෙ. අරයා කපටිකමට ගන්න හදනවා. ඉතින් ඒ කපටිකමට ගන්න හදපු එදා දෙව්දත් සාමුදුරෝ බද්දවෛරයක් ඇති කරගත්ත බෝසතාණන් වහන්සේත් එක්ක. ඉතින් සංසාරේ කොච්චර දුර ආවද බලන්න ඒක. ඈ කොච්චර දුර ඇවිල්ලාද? ඒක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට බුද්ධත්වයේ ලැබිච්ච අවස්ථාවෙත් ඒ බද්දවෛරය ඉස්මතු වෙලා භාගතුන් වහන්සේගේ ලේසෙලෙව්ව සංඝ ભેදේ කරා. ආනන්තරිය පාප කර්ම දෙක. දැන් නිරේනේ. නිරේ. ඉතින් දැන් මොනතරම් දුකක් වෙන්නේ නැද බලන්න. අනාගතේ පස්සේ බුදු කෙනෙක් කෙනෙක් ඒක ඇත්ත. නමුත් දැන් විඳින දුක්ඛේ හිතා ගන්න බැරි තරම්. ඒ නිසා කල්පනා කරන්න බලන්න මේ විදිහට අපේ විතක්කේ මුලට ගියාම මුලින්ම මුල හොය හොයා හොය හොයා හොය හොයා යනකොට අර විතක්කේ අන්තිමට මොනවත් නැහැ. අපි මේ බද්ධ වෛරය ඇති කරගන්න හේතු වෙලා තියෙන්නේ සමහරලාට කියලා චුට්ටක් ගහලා තමන් ඉස්සරහා ඒ පුජ්‍යලයා කියලා ගැහුවා. ඒ එතකොට කියලා ගැහුවා එයාට මේ කියලා ගහන්න මොකක් කරේ එයාගේ මේ සැම ඇවිස්සෙන්නේ නැති. තමන් කල්පනා කරන්නේ මට තමයි මූ කියලා ගැහුවේ. මේ මනුස්සයා කියලා ගැහුවේ මට. මට තියෙන දේවනේ. එතකොට බලන්න ඒ තියෙන මුල හොයලා ගියපම ඒක තමන්ගේ කියලා ගත්තනේ මේ මට ගෙබැන්නේ මට ගැහුවේ මට කරේ කියලා. තමන්ගේ බෙල්ල කපලා ගියා තමන්ගේ කෙනෙකුගේ ඒ බෙල්ල කැපිච්ච හේතුවක් පින්නතන හේතුඵලයිනේ. තමන්ගේ පවුල කෙනෙක් මැරුවා කියන්නකෝ ওই මරපු එක නෙවෙයි වැරද්ද. එයා සංසාරේ මේ පුජ්‍යලට අවාසියක් නෙවෙයි වෙලා තියෙන්නේ. මොකද සංසාරේ මෙයා සම්පූර්ණයෙන් මේ වැරද්ද කරලා තියෙනවා. ඒක අසාධාරණයක් නෑ කිය. එයාට මැරෙන්න වෙන්නේ බෙල්ල කැපිලා. ඉතින් ඕක දැනගත්තට පස්සේ ඉතින් අපිට බද්ධ වෛරයක් ඇති කරගන්න දෙයක් නෑනේ. වෛර ඇති කරගන්න දෙයක් නැහැ. මේ මුලට බලන්න ගියන් ධර්මයේ ගලපලා ගියන් දාපුවම ගැලවිලා යනවා මේ ඔක්කොම. එහෙනම් දැන් බලන්න පින්නතුන් කල්පනා කරා. එතකොට මේ විතක්කේ මූලය කල්පනා කරනවා. ඇයි මේ විදිහට රාගයක් ආවේ? ඇයි මේ විදිහට දේශයක් ආවේ? ඒ වගේ පුජ්‍යල එක එක්කෙනා තමන් ඇති තමන්ගේ සම්පූර්ණ තරහකාරී. ඒ තරහකාරයාගේ ඇයි මේ තරහ ඇති වුනේ කියන තැන හොයාගෙන හොයාගෙන පස්සට පස්සට ගිහිල්ලා බලන්න. සමහරලාට ඔෆිස් එකක නම් මේ හාෆ් ෂිප් කොලයක් මාරු කරලා නැත්නම් තමන්ගේ ඩෙස් එකක් පොඩ්ඩක් මාරු කරලා එනකොට මොකක් හරි දෙයක් සමහරලාට තමන්ගෙම තමන් හිතාගෙන හිටපු හින්දාම තමයි වැරදි සමහරලාට ඒ පුජ්‍යල වැරද්දක් කරලත් නැති වෙන්න පුළුවන්. තමන්ගේ හිතෙන් මේව හදාගන්න ගොඩක් ඒවා. ඉතින් රහතන් වහන්සේලා ඒකනේ සැනසෙල්ල ඉන්නේ. ඇයි? රහතන් වහන්සේලා මේ මොන විදිහට බාහිරේ මේ මොන වුණත් අභ්‍යන්තරේ මේ තියෙන ශරීරයට උනත් මොන වුණත් උන්වහන්සේලා හෙල වෙන්නේ නැහැ. මේවා එකක්වත් තමන්ගේ නෙවෙයිනේ. නේද? අඩම තරමේ මේ හිතවත් තමන්ගේ නෙවෙයි හිතත් හැම මොහොතකම ඇති වී නැති යන හිත් પરම්පරාවන්නේ තියෙන්නේ. හ්ම්. ඉතින් ඒක දැනගත්තට පස්සේ ඔය එක හිතක් රාගේ හිති අල්ලන්නත් බෑ, දේශයම අල්ලන්නත් බෑ. දැන් එදා තිබුණු මේ හිත් પરම්පරාවල් දැන් නැහැනේ කොහොම? එදා ගහගත්ත මරාගත්ත දැන් මෙන්න හොඳට ඉන්නේ ඇයි? ඒවා ඉවරයි. දැන් අලුතින් හොඳට ඉන්නවා. හොඳට තියෙන එකක් තියෙන්නේ අයත් ගහගන්නේ. එහෙමයි. මේ ලෝකේ පින්නතුනේ හැම මොහොතකම හැම දෙයක් වෙනස් වෙනවා. ඒ නිසා මේක අවබෝධ කරගත්ත කෙනා විතරයි වෙනස් නොවී ඉන්න පුළුවන් ඒ. එයාගේ හිත හෙල්ලෙන්නේ නැත්නම් එයාට විතරයි. ඒ නිසා මේ බුදු කෙනෙක් කියන්නේ බුදු කෙනෙක්මයි. භාගතුන් වහන්සේ නමක් තමයි ලෝකයේ යථාර්ථය මේ විදිහට පෙන්නලා මේ හිතේ තියෙන මේ පීඩනය අයින් කරන්න හිතට සහනය දෙන්න ධර්ම දේශනා කරන්න. ඒ ධර්මයෙන් හිතට සහනය සැනසීමක් එන්නේ නැත්තම් ඒ භාගතුන් වහන්සේගේ ධර්මයන්නේ ඒ පින්නතනේ බුදු කෙනෙක් කියන්නේ මේ දුක්ඛය නිවන්නම ඉපදිච්ච කෙනෙක්මයි අපේ දුක නැති කරන්න ඒ විදිහට ධර්ම දේශනා කරන්නේ එහෙනම් දැන් බලන්න කාරණා හතරේ අවසාන කාරණාව අබිනින්ගන්හත පබ්බා ඒ කියන්නේ ප්‍රබල කුසල අරමුණක් කරන් මේ අකුසල අරමුණ යටපත් කරන්න කියලා කියනවා ඔන්න ඕක තමයි ප්‍රබල කුසල අරමුණ කියපුවම දැන් ඉස්සෙල්ලා ගත්තේ එතන අඤ්ඤ නිමිත්ත පබ්බන් කියන එකේදී අපි ගත්තේ ඒ කුසල අරමුණ පොඩි ඒවා ඒ කියන්නේ මල් පහන් පූජා කරනවා කරපු පින්කම් මතක් කරගන්නවා වෙන අරමුණනේ. දැන් මෙතන ප්‍රබල කුසල අරමුණක්. මේකේ උපමාව පෙන්වන්නේ හරියට ලොකු ශක්තිමත් පුරුෂයෙක්. ශක්තිමත් පුරුෂයෙක් ඒ කියන්නේ මල පුරකාරයෙක් පොඩි නිකම් එයාට අහු වෙලා ඉන්න නම් පුංචි කෙනෙක් අර උස්සලා පොලේ ගහන්නේ දෙපැත්තට අල්ලා ගහන්නේ ආන් ඒ වගේ මෙයාට පුළුවන්ලු සම්පූර්ණව මේක මේ අයින් කරන්න. ප්‍රබල කුසල අරමුණ මොනවද? ප්‍රබල කුසල අරමුණ තමයි සත්‍තිස් බෝධිපාශික ධර්ම. වඩන එක. වෙන මොනවත් නැහැ. නේද? සත්‍තිස් බෝධිපාද සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් වීරිය, සතර irdipaද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත් බොජ්ජංග, ආර්ය ශ්‍රාංක මාර්ගේ වඩන ඒවා. ඒ කියන්නේ භාවනා කරනවා. මේ වඩනවා සමත විපස්සනා වශයෙන් භාවනා කරමින් වඩාගෙන යනකොට බුද්ධානුස්සති ඒ වගේ මෛත්‍රී භාවන මේ ඔක්කොම මේ වඩගෙනකොට අපිට බෝධිපාශික ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. අන්න ඒ බෝධිපාශික ධර්ම විපස්සනා වඩනවා. අරග ගැලවිලා යනවා. ඉතින් ගොඩක් අය මේ භාවනා විතර හිතන්නේ භාවනා කරන එක විතරයි නෑ අනිත් ඒවාත් තියෙනවා. එහෙනම් මේ පහම වැදගත් වෙනවා. මේ පහම ඉතාමත් වැදගත් වෙනවා තමන්ගේ හිතේ. ඉතින් බුදු පියාණන් දේශනා කරන මේ පහ මොනවද මේ පහ නැවත වතාවක් මම කෙටියෙන් සිහිපත් කරනවා. වෙන අරමුණක් ගැන හිතන අඤ්ඤ නිමිත පබ්බම්. ඒ වගේම ආදීනව පබ්බම් මේ අරමුණේ ආදීනව හිතන්න කියලා කියනවා. ඒ වගේම අසති පබ්බම් හිතන්න නැතුව ඉන්න කියලා කියනවා. ඒ වගේම විතක්ක මූල වේද පබ්බම්. ඒ කියන්නේ මුලට ගිහිල්ලා පිටක්ේ මුලට ගිහිල්ලා හිතන එක අබිනින් ගන්න හතපබ්බන් ඒ කියන්නේ ප්‍රබල කුසල අරමුණක් කරා මේ අකුසලයට ගහන්න කිව්වා මේ පහ හරියට ක්‍රියාත්මක වෙන කෙනෙක් නම් එයා හිත නිවනවාමයි එහෙනම් නියපු කෙනා එයා ජයග්‍රහණය කරනවාමයි. එහෙනම් මේ තියෙන කරුණු වලින් තමන්ගේ සිත නිවා ගැනීමට අකුසල් සිත් වලට එරෙහිව කටයුතු කරගෙන සිත නිවා ගන්න මේ ධර්මය හේතු වේවා වාසනාව වේවා කියන ධර්ම දේශනාව මෙතෙන් නිමාවටපත් කරනවා.